සුගන්ධි මහත්මිය සුගන්ධි මහත්මියගේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද? හරි. අවසරයි පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස. මට පොඩි දහම් ගැටලු තුනක් තියෙනවා පොඩි ගැටීම් මම ඔබ වහන්සේට පවසන්න. ස්වාමීන් වහන්ස පළමුවෙන් මට දැනගන්න ඕන දැන් අර අපි ස්වාමීන් වහන්ස අවුරුදු ගණන් අවශ්‍ය නැහැ අපේ හැමදෙරේ කාලයක් තිස්සේ අපි ධර්මයේ මේ සේවනය කරන අයනේ දහම කියන්නේ මේ ශ්‍රද්ධාවෙන්ම බුදුරජාණන් වහන්සේ ඇති ශ්‍රද්ධාවෙන්ම තමයි මේ ධර්ම සේවනය කරන්නේ. මට දැන් අපිට ස්වාමීන් වහන්සේලා නම් කරන්නේ නැතුව මම යන්නම් ඇහුණා තුන් නමක් විතර වගේ දේශනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම කියනවා නම් මොකක් හරි දැන් අපි කියමුකෝ උදාහරණයකට රෙදි මදින ගමන් කියලා ස්වාමීන් වහන්සේ. එතකොට අපි නිස්සබ්දව අර දේ කරන ගමන් අපි එතන අපේ රෙකෝඩින් කරගත්ත බණක් හරි අපි අහනවනේ අර සද්දාවෙන් අරකට අවශ්‍ය නිසා ස්වාමීන් වහන්සේ දැන් මට ඇහුණා ස්වාමීන් වහන්සේ ඒක අකුසලයක් කියලා ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා ඒ කියන්නේ වැඩ කරන ගමන් ධර්මයේ සේවනය කරන එක ධර්ම ගෞරවයක් නැතුවලු අන්න ඒක පොඩ්ඩක් මට කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ඒක ඒක ඉතින් උන්වහන්සේලාගේ මතයක් විතරයි. ඉතින් දැන් අපි ධර්මයට නිග්‍රහ කරන අදහසින් ඒ බණ කියන වෙලාවේ වෙන වෙන වැඩ කරනවා. දැන් අපි හිතමු ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වැඩමවලා ධර්ම දේශනාවක් කරද්දී අපි ඒකට අගෞරව ඇති වෙන විදිහට, සද්දබද්ද ඇති වෙන විදිහට වෙන වෙන වැඩ කර කර එහෙම ඉන්නවා නම් අන්න ඒක හොඳ නැහැ. ඒක අපි නොසල ඒ අර දේශනාව නොසලකා හැරෙනවා. දැන් අතන අපට ඕන නම් කැසට් එක නවත්තලා තියන්න පුළුවන් තියන්න පුළුවන්කම තියෙද්දි අපි ඒ වෙලාව හරි ප්‍රයෝජනයට ගන්න උත්සාහ කරන්නේ ධර්මය ගැන තියෙන ගෞරවය නිසානේ. ඒ ගැන තියෙන අවශ්‍යතාවය ඒක කොහොමද වරදක් වෙන්නේ? ඒක කොහොමද අකුසලයක් වෙන්නේ? දැන් ඔය තියෙන්නේ අර නිකන් හදාගත්තු රාමුවල. ඒ ඒවා තමයි අර දේවල් ප්‍රඥාවෙන් විශ්ලේෂණය කරන්නේ නැතිව යම් යම් ප්‍රකාශන කරන්න යනවා නිකන් සම්මුති ආකෘති හදාගන්න. ඒ හැම තුල එහෙම ආකෘති හදන්න බෑ. ඒ පුද්ගලයා දැන් සතෙක් මරනවා වගේ දෙයක් කළොත් මොන අදහසින් කළත් ඒක හොඳ අදහසින් කළත් නරක අදහසින් කළත් ඒක වැරද්දක් කියලා කියන්න වෙනවා. බඩ ටිකක් අහනවා කියන එක සහ රෙදිමැද මැද එහෙම නැත්නම් කෑම ටිකක් උය උයා බන අහනවා කියන එක ඒක ලෝකෙට කරන අපරාධයක් නෙමෙයිනේ. ඒක අපිට කුසලයක් වෙනවද අකුසලයක් වෙනවද කියන එක තීරණය වෙන්නේ අපේ මානසික ප්‍රතිචාරයත් එක්කලා. ඉතින් අපි ඒක නේද හාමුදුරනේ ඒක ඒකයි ස්වාමීන් වහන්සේ ඒකෙන් පස්සේ මගේ අර මම දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි කරන ගමන් ඇත්තටම දේශනාවක් දෙකක් දවසකට තුනක් හරි එහෙම අහපු වෙලාවල් තිබුණා. ඒ කියන්නේ රැකියාවත් එක්ක රැකියා කරන ස්ථාන වල සමහරට අපේ ඒ බොස්ලා එළියට ගියාම අපිට පුළුවන් අර අවශ්‍ය වැඩේ කරන ගමන් ස්වාමීන් වහන්සේ රෙකෝඩින් කරගත්ත ඊ එකක් අද අහන්න අර සද්දාවෙන් ආසාවෙන් මේක අහන්නේ. අරක ඇහුවට පස්සේ පොඩ්ඩක් මම අදිමදි කළා දන්න අයටත් ඉතින් පොඩ්ඩක් කිව්වා මේක මෙහෙමයි කියලා. මෙහෙමයි දැන් දැන් ඔතනදී තවත් ප්‍රශ්නයක් ඔතන තියෙනවා. දැන් හාමුදුරුවෝ කිව්වද කවුරු කිව්වද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ඒක අපි දැන් මෙතෙක් කාලයක් හරියට බණදහම් අහලා ඒවා ප්‍රගුණ කරමින් ඉන්නවනම් අපි ඒවා විග්‍රහ කරලා බලා ගන්න ඕන මොන පදනමක් තුලද මේක අකුසල දැන් ඔබතුමිය අද මේක මෙහෙම අහපු එක හොඳයි මම කියන්නේ එහෙම කෙනෙකුගෙන් අමතරව ඇහුවෙන්නේ නැත්තා වුණත් අපි උත්සාහ කරන්න ඕන මොන පදනමකද අකුසල් කරන්නේ මොන පදනමකද කුසල් කරන්නේ. ඒක උන්වහන්සේගේ දේශනාව මත අපි කරන දේ කුසල් අකුසල් බවට පත් වෙනවා නෙමෙයිනේ. කුසල් අකුසල් තීරණය කරන පැහැදිලි නිර්ණායකයක් පැහැදිලි ක්‍රමවේදයක් බුදුදහමේ පෙන්වලා තියෙනවානේ. ඉතින් අන්නේ ක්‍රමයට එතනයි අපේ සම්මාදිට්ඨිය උපදින්නේ. එහෙම නැත්නම් හාමුදුරුවෝ මෙහෙම කිව්වා බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා කියන කාරණේ නෙමෙයි එතනදී වැදගත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශූ කාරණේ අපිට වැදගත් වෙනවා සද්ධාවෙන් කාරණේ තේරුම් ගන්න. හාමුදුරුවෝ දේශනා කරන කාරණයක් අපට උපකාර වෙනවා නොදන්නා කාරණයක් වටහා ගන්න. හැබැයි අපි දන්නා දෙයක් යම් ආකාරයකින් පටලැවිලි සහගතව කියනවා නම් අපි ඒක ඒ මට්ටමින් පිළිගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි ස්වාමීනි.